ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ රත්නපුර බුද්ධව සිරි සුමන මහපිරිවෙන් විහාරාධිපති මහාචාර්ය අතිපූජ්‍ය කොණ්ඩස්තැන්නේ ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සූවිසි විවරණයන් අතරින් 19 වන විවරණය විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් ලද විවරණ අවස්ථාව පිළිබඳවයි. නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දත් නමෝ තත් භගවතු අරහතු සම්මා සම්බුද්දත් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සාදු නගරං බන්ධුමති නාම බන්දුමා නාම කත්තියෝ මාතා භන්දුමති නාම විපත්තිස් මයේතිනෝති ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව ගෞතම බෝසතාණන් වහන්සේ විවරණ ලැබීම් පිළිබඳව විස්තර දක්වන ධර්මදේශනා මාලාවේ 19 වෙනි විවරණය එය සඳහන් වෙලා තියෙනවා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අතුල කියන නාගරාජයා වශයෙන් බෝසතාණන් වහන්සේ ඉපදිලා විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබීම පිළිබඳව මේ විස්තර සඳහන් වෙනවා බුද්ධ වංශ කියන ධර්ම ග්‍රන්ථයේ ඒ වගේම ඒ බුද්ධ වංශ පාළි නැමැති ධර්ම ග්‍රන්ථයේට ලියන ලද අටකතාව බුද්ධ වංශ අටකතාවේ පැහැදිලිව දීර්ඝ විස්තර සඳහන් වෙලා තියෙනවා. ඒ විස්තර ඇතුළත් බුද්ධ වංශ නැමැති ධර්ම ග්‍රන්ථය ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අද විශේෂ වශයෙන් මේ බුද්ධ වංශය පිළිබඳව අපි කතා කරනකොට සූත්‍ර පිටකයට ආйти දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය කුද්දක නිකාය වශයෙන් අංගුත්තර නිකාය වශයෙන් සඳහන් වෙන මේ ග්‍රන්ථවල කුද්දක නිකාය කියන කොටසට අයිති තවත් පොත් 15ක් තියෙනවා. අන්නේ පොත් 15න් එකක් තමයි බුද්ධ වංශය කියන්නේ. මේ කුද්දක නිකායට අයිති ග්‍රන්ථ සමූහයක් ඒ කොටසම ප්‍රථම ධර්ම සංගායනාවේදී ආරක්ෂා කරගෙන ඒ මේ කාර්යභාරයත් පැවරිලා තියෙන සියලුම රහතන් වහන්සේලාට. දැන් දීඝනිකාය නම් ආනන්ද මහරහතන් වහන්සේට මජ්ක්‍ධිම නිකාය සරියුත් හාමුදුරන්ගේ ශිෂ්‍ය පරම්පරාවට සංයුත්ත නිකායේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යාන් ශිෂ්‍ය පරම්පරාවට උන්වහන්සේලා බාරගත්තේ පළවෙනි සංගායනාවදීම අංගුත්තර නිකායේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. නමුත් කුද්දක නිකාය පිළිබඳව සඳහන් වෙලා තියෙන සියලුම මහරහතන් වහන්සේලා බාරගත්තයි කියලා. ඒකට හේතුවක් වෙන්නේ නැති ධර්ම ග්‍රන්ථ 15ක් තියෙනවා. ඒවා සංග්‍රහයක් වශයෙන් උත් සඳහන් වෙලා තිනවා පසු කාලීන විස්තර දක්වන ਵਿਚාරකයන් විසින්. ඉතින් මේ පොත් 15 බොහොම වැදගත් කුද්දක පාට ධම්මපද උදාන ඉතිඋත්තක සුත්තනිපාත විමානවත්තු පේතවත්තු තේරගාතා තේරිගාතා ජාතක නිද්දේශ ඒ වගේම පටිසම්භිදා මග්ග අපදාන බුද්ධ වංශ චර්යාපිටක කියලා. මෙන්න මේ ග්‍රන්ථ 15න් 14 වෙනි එක තමයි බුද්ධ වංශ පාළි කියලා සඳහන් වෙන්නේ. මේ බුද්ධ වංශ පාළි කියන එක සම්පූර්ණයෙන්ම විවරණ කතා විස්තර වෙන බුදුරජාණන් වහන්සේගේ අතීත කතා එහෙම නැත්නම් බෝධිසත්ව චරිත කතා විශාල වශයෙන් විස්තර වෙනවා. බෝධිසත්ව චරිත කතා ජාතක කතාවලක් තියෙනවා 550 ජාතක පුත්තාන්තේ කියලා අපි ජාතක පාළි කියලා හදාරන්නේ. ඒකේ ජාතක කතා තියෙන. නමුත් බුද්ධ වංශය කියන ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙන්නේ බෝසතාණන් වහන්සේ ගෞතම බෝසතාණන් වහන්සේ දීර්ඝ කාලයක් සාරාංශික කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරනකොට බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලැබූ ආකාරය සූවිසි විවරණ පිළිබඳව විස්තර වෙනවා 28ක් ඊට පසුව තවත් එකතු වෙලා තියෙනවා. ඉතින් විවරණ කතාන්දරය තමයි බුද්ධ වංශ කතාවේ තියෙන්නේ. එහෙම නැත්නම් ගෞතම බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා ඒ ඒ අවස්ථාවලදී විවිධාත්ම භාවවල දෙවිවරු මිනිසුන් රජවරු සිටුවරු ඒ වගේම නොඑක් සත්ව කුලවල නාගරාජයන් විවිධ අවස්ථාවල උපත ලැබලා බුදුරජාණන් වහන්සේලා හමුවේදී විවරණ ලැබූ ආකාරය තමයි විස්තර වෙන්නේ. ඉතින් ඒ අනුව බුද්ධ වංශ පාළි කියන එක බුද්ධ චරිතයේ මුල් කොටස පැහැදිලි කරන්න. ඒක පැහැදිලි කරන ක්‍රමයකුත් තියෙනවා. බුද්ධ වංශ පාළියේ පැහැදිලි කරනවා ධූරේ නිදාණය, අවිධූරේ නිදාණය, සන්තිකේ නිදාණය කියලා කොටස් තුනකින් විස්තර කිරීමක් කරනවා. ඒ ධූරේ නිදාණය කියන එක පැහැදිලි කරන්නේ මුල් කොටසේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සුමේද කියන තාපසතුමා පළමුවෙනි වරට විවරණ ලැබීම. ඊට පෙරත් විස්තර කතාවක් තියෙනවා බෞද්ධයන් විසින් ඒ කතාන්දරේ දන්නවා බෝසතාණන් වහන්සේ ඊට පෙරත් මනෝ ප්‍රනිදාන වශයෙන් වාක් ප්‍රනිදාන වශයෙන් බුදුබව ප්‍රාර්ථනා කරමින් විශාල පාරමී ධර්ම පුරන්න පෙර ඕනකමක් බුදුබව ලබා ගැනීම සඳහා අවශ්‍යතාවක් බුද්ධ කාරක ධර්ම පුරන්න සුදුස්සෙක් බවට පත්වීම සඳහා දීර්ඝ කාලයක් මනෝ ප්‍රනිදාන වශයෙන් මනස් මානසික වශයෙන් ශක්තියක් ගොඩනගා ගැනීමෙන් ඒ අදහස ප්‍රකාශ කිරීමට තරම් ශක්තිය ඇති වාක් ප්‍රනිදාන ශක්තිය ඇති කරලා මහා බෝධිසත්ව චර්යාවක් ඇති කෙනෙක් බවට පත් වෙලා නිවන් ලබන්න පුළුවන් තරමට රහතන් වහන්සේ නමක් වශයෙන් සියලු සසර දුක් නැති කරලා නිර්වාණ අවබෝධය කර ගැනීමේ ශක්තිය ඇති පුජ්‍යලයක් බවට සංවර්ධනය වෙච්ච චරිතයක් තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ කාලයේදී සුමේද තාපසයෝ කියලා කියන්නේ. ඒ සුමේද තාපසයා තමයි පළමුවෙන්ම විවරණේ ලබන්නේ අනාගතයේදී මේ සුමේද තාපසයා සාරාංශික කල්ප ලක්ෂයකට පසුව ගෞතම නමින් බුදු බව ලබන බව ඒ පිළිබඳව විස්තරය දීපංකර බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද විවරණේ පළවෙනි විවරණ කතාවේ තියෙනවා. එතන ඉඳලා දිගට මේ විවරණ කතා විස්තරය දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඉඳලා තියෙනවා වෙස්සන්තර රජුරුව වෙලා අවසානාත්මේදී පාරමී ධර්ම පුරලා තුසිත දිව්‍ය ලෝකයේ උපත ලැබීම දක්වා. ඒ තුසිත දිව්‍ය ලෝකයේ උපත ලැබලා එතන ඉඳලා සඳහන් වෙනවා බෝසත් චරිත කතාව මහා මායා දේවියගේ කුසේ පිළිසිඳ ගැනීම ඒ වගේම දුමුල්ලත් නුවර ලුම්බිනි සල්ුවේනේදී සිද්ධාර්ථ කුමාරයා වශයෙන් උපත ලැබීම ඊට පස්සේ මහා අබිනිෂ්ක්‍රමණය අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාව මේවා පිළිබඳ විස්තර කළා බුද්ධ ගයාවේ ජයශ්‍රීමා බෝධි මූලයේදී වෙසක්පුර 15ක් පොය දවසේ බුදු බව අවබෝධ කර ගැනීම දක්වා විස්තර සඳහන් වෙනවා දෙවෙනි කොටසේ ඒකට කියන්නේ අවිදූරේ නිදානය අර දූරේ නිදානය කිව්වේ දීපංකර බුදුහාමුදුරන් කාලේ ඉඳලා බොහොම ඈත අතීතයේ විස්තර විවරණ ලැබපු ආකාරය. අවිදූරේ ඊට වඩා කිට්ටු කාලයක වෙස්සන්තර රජුවන්ගෙන් පස්සේ තුචිත දිව්‍ය ලෝකයේ හිටපු ඒ දිව්‍ය රාජයාත් ඒ වගේම සිද්ධාර්ථ කුමාරයා වශයෙන් උපත ලැබලා සිද්ධාර්ථ තාපසයාණන් බුද්ධ ගයාවේ ජයශ්‍රී මා බෝධි මූලයේදී බුදු බව ලැබීම දක්වා විස්තරය තමයි අවිදූරේ නිදාන කියන කතාවෙන් ඒ දෙවෙනි කොටසෙන් බුද්ධ වංශය පැහැදිලි කරලා තියෙන්නේ. මේක බුද්ධ වංශ අට කතාවෙත් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට සම්තිකේ නිදානිය කියලා සඳහන් වෙනවා. ඒ බුද්ධවංශ පාළියේ පැහැදිලි කරනකොට කියනවා බුදු බව ලබලා අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං කියන උදාන වාක්‍ය ප්‍රකාශ කිරීම ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව එවැගේම යසකුල පුත්‍රයා විමල සුභාව පුණ්‍ය ජිගාම්පති ආදී යහළුවන් පැවිදීම එවැගේ මේ පිරිස ධර්ම ප්‍රචාරයේ යැවීම ඊට පස්සේ බද්දවග්ගිය ආදී පිරිසත් ධර්ම ප්‍රචාරය වල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිත කතාව එතෙන්දලා දිගට විස්තර වෙනවා. අවුරුදු 45ක් සතාගත බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් විවිධ තැන්වල ගමන් කරමින් දස දහස්කණම් දෙවියන්ට මිනිසුන්ට ධර්ම අනුශාසනා කරපු ඒ දේශනාවන් කරමින් පරාර්ථ චර්යාවට උන්වහන්සේගේ සම්පූර්ණ කාලයම දවස පුරාම පැය දෙකක් වගේ කෙටි කාලයක් ඇරෙනකොට අනෙක් සියලුම කාලය බුදුරජාණන් වහන්සේ දෙවියන්ට මිනිසුන්ට සියලු සතුන්ට යහපත පිණිස අනුශාසනා ක්‍රමින් කාලය ගත කරේ. එහෙම අවුරුදු 45ක් උන්වහන්සේ විවිධ තැන්වල විවිධ පුජ්‍යලයන්ට කරන ලද අනුශාසනා හා ඒ කාලය තුල චරිත කතාව බුද්ධ චරිත කතාව තමයි සම්තිකේ නිදාණය කියන එකෙන් මහා පරිනිර්වාණය දක්වාම විස්තර කරලා තියෙනවා. මේ විස්තර කතා කොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා බුද්ධ වංශ කතාවෙත් ඒ වගේ බුද්ධ වංශ පාලි කියන පොතේ බුද්ධ වංශ අට කතාවේ. ඒ වගේ මේ විස්තර පැහැදිලි කරනකොට ඊළඟට විවරණ කතා කියලා තියෙනවා. මේ විවරණ කතාවල දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන විස්තර වෙනවා විවරණ කතාන්දර 19 වෙනි විවරණයේ වශයෙන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බෝසතාණන් වහන්සේ විවරණ ලැබුව ආකාරය. ඊට පෙර වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ පුස්ස කියන බුදුරජාණන් වහන්සේ. එතකොට පුස්ස කියන බුදුරජාණන් වහන්සේ 18 වෙනි බුදුරජාණන් වහන්සේ ඊට පසුව තමයි විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. මේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව කොහොම විස්තර සහිතව සඳහන් වෙලා තියෙනවා බුද්ධවංශ පාළි කියන පාළි පොතේ. ඒ බුද්ධවංශ පාළි පොත ඒ වගේම සම්බන්ධ අටකතා ආදී පිළිබඳව පින්නතුනේ අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. අපි ධර්මය හදාරනවා නම් අපට පහසුකම් තියනවාද විවිධ විදිහට ධර්මය හදාරන්න. ඒ ධර්මය හදාරන්න පහසුකම් තිබුණට වෙනත් භාෂාවලින් ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම නැත්නම් ජර්මන් වගේ භාෂාවකින් චීන භාෂාවෙන් වුණත් පුළුවන් ඕන භාෂාවකින් අද බෞද්ධ දර්ශනීය බුද්ධ චරිත කතා සාසන ඉතිහාසය හදාරන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් නමුත් අපි කල්පනා කළ යුතු වැදගත්ම කාරණේ තමයි බුද්ධ දේශනාව මූලික වශයෙන් පෙළක් වශයෙන් පිරිසිදුව ආරක්ෂා වෙලා තියෙන pāli භාෂාවෙන් සංස්කෘත භාෂාවෙන් තියෙන මහායාන බෞද්ධ ත්‍රිපිටකයටත් වැඩිය වෙනත් පරිවර්තන වශයෙන් සඳහන් වෙන ඉංග්‍රීසි ආදී ඒ ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ මුල් පෙළ පරිවර්තනය කරපු ඒවටත් වැඩිය වෙනත් භාෂාවලින් තියෙන ත්‍රිපිටක පෙළ ග්‍රන්ථ වලටත් වැඩිය අපි පරිහරණය කරන්න ඕනේ අරව කියලා අවබෝධ ලබා ගත්තාට ඊටත් වඩා හොඳ පිරිසිදු ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබන්න අපේක්ෂාවක් ඇති අය විසින් විශේෂයෙන් අපි කියවන්නම ඕනි pāli පෙළ අටුවාව. මේකෙදී යා සමහර අය කල්පනා කරනවා pāli භාෂාව අමාරුයි කියලා. නැහැ. pāli භාෂාව ඉතාම ලේසි විශේෂයෙන් සිංහල භාෂාව කතා කරන අයට හරිම ලේසි. සිංහල භාෂාවේ 80ක් විතර තියෙන pāli භාෂාව වචන. pāli භාෂාව තමයි අපේ මව් භාෂාව. සංස්කෘත භාෂාව තමයි ඊටත් පෙර භාෂාව. එතකොට ඉන්දු ආර්ය භාෂා පවුලට අයිති පාලි භාෂාව, ඒ වගේම ඊට පසු කාලීන සිංහල, හින්දි, මරාఠි, ගුජරාටි, වංග, නේපාල ආදී භාෂාවන් කොහොම සමාන සම්බන්ධතාවක් තියෙනවා. ඒක භාෂා පවුලක ඒක සම්බන්ධතාවක් තියෙනවා. ඒ වගේම සංස්කෘතික වශයෙන් පාලි භාෂාවෙන් පාලි සාහිත්‍යයෙන් උරුම වෙච්ච සංස්කෘතික ලක්ෂණ හරියට අපේ සිංහල භාෂාවේ සිංහල සංස්කෘතියේ ඒ වගේම අපේ ලාංකික ජනතාව අතර තියෙනවා. ඒ වගේම අපේ ජීවන රටාව පවා ඒ pāli භාෂාවෙන් බෞද්ධ දර්ශනයෙන් බෞද්ධ සංස්කෘතියෙන් ඉගෙනන පසුබිමක තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ වගේ අපේ චින්තන પરම්පරාව පවා බොහෝ දුරට මේ pāli බෞද්ධ දර්ශනය කේන්ද්‍ර කරගෙන තමයි අපිට මේ දැක්ම ලැබිලා තියෙන්නේ. ඒකට හේතුවම අපේ උපතේ ඉඳලා මරණය දක්වාම pāli භාෂාව හා බෞද්ධ දර්ශනය සමග වැඳියාවක් බොහොම තදට තියෙනවා. ඒ නිසා අපිට පරිභාෂාව අමාරු භාෂාවක් නෙමෙයි අලුත් දෙයක් නෙමෙයි අපි පුංචි කාලයේ ඉඳලාම වන්දන මානන පූජා පවත්වන හැම වෙලාවකදීම පාවිච්චි කරන්නේ pāli භාෂාවේ ගාතාවන් මල් පූජා කළත් පහන් පූජා කළත් චෛත්‍ය වහන්සේට බෝධීන් වහන්සේට වන්දනමාන කළත් මව්පියන්ට වැඳත් අපි pāli ගාතාවක් කියන්නේ අපිට මේ ගාතාවේ සම්පූර්ණ නිවැරදි හරියට ව්‍යාකරණානුකූල භාෂාවේ අර්ථ තේරුම් ගන්න බැරි වුණාට අපි දන්නවා. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පටිච්චිකං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා කියන ගාථාව කියනකොට අපිට හිතෙනවා මේ චෛත්‍ය රාජානන් වහන්සේලාට තමයි මේ වඳින්නේ කියලා. ඉතින් ඒ නිසා අපිට වන්දාමි වඳිනවා කියලා අපිට තේරෙන. චේතියං චෛත්‍ය කියලා අපිට තේරෙනවා. මේ වගේ සබ්බඨානේසු පටිච්චිකං හැම තැනකම පිහිටි ශාරීරික ධාතු ශාරීරික ධාතුන් බොහොම සරලයි බොහොම කිට්ටුයි මහා බෝධින් ඈ බෝධින් වහන්සේ එතකොට මේවා ඒ ලොකු සම්බන්ධතාවක් විතරක් නෙවෙයි අපිට තේරුම් ගැනීම පහසුකුත් තියෙනවා මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපි වැඩියෙන් pāli භාෂාව අධ්‍යයනය කරන්න පුරුදු වෙන්න ඕනේ ඒක ආර්ථික වශයෙන් වටිනාකමක් නැති භාෂාවක් කියලා මල භාෂාවක් කියලා අයින් කරපු එකේ වැරද්ද ඉදිරියට තව තවත් දැනේවි දැනටත් අපට දැනෙනවා සමහර අය විශේෂ වශයෙන් මේ pāli භාෂාවේ හැදෑරීමට යොමු නොවීම නිසා pāli භාෂාවෙන් බෞද්ධ දර්ශනය හරියට හදාරන්නේ නැති නිසා වෙනත් වෙනත් පරිවර්තන වලින් බෞද්ධ දර්ශනය හදාරන්න ගිහිල්ලා නොමකට ගිය අය ඉන්නවා. සමහර විද්වතුන්ට පවා මේ වැරදිච්ච තැන් තියෙන බව අපට පේනවා. වර්තමානයේ විවිධ විදිහේ විකෘති අර්ථකථනයන් දක්වීමට මූලික හේතුව pāli පෙළ අටුවාව ටීකාව අනුටීකාව කියවලා තේරුම් ගැනීමේ දුෂ්කරතාව නිසා තමයි අපහසු වීම නිසා තමයි වැරදි අර්ථකථන පවා ඉදිරිපත් කිරීමට සමහර අය පෙළඹිලා තියෙන්නේ. මේ වැරදි අර්ථකථන પરම්පරාවෙන් પરම්පරාවට ගිහිල්ලා ඉතා භයානක විනාශයකුත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම කල්පනා කරන්න ඕනි පාලි භාෂාව අධ්‍යයනය කරලා පාලි භාෂාවෙන් ත්‍රිපිටක ධර්මයේ හදාරන්න. පෙළ පොත කියවන්න පුළුවන් වෙන්න. ඒකේ තරම් අමාරු වැඩක් නෙවෙයි කියලා අපි කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව තරම් අමාරු නෑ. ජර්මන් භාෂාව තරම් අමාරු නෑ. චීන භාෂාව තරම් අමාරු නෑ. සිංහලෙන්ට පාලි භාෂාව ඉගෙන ගන්න. කොහොම සරලයි. හැබැයි මේකේ ඕනිකමයි නැත්තේ. ඕනිකම තියෙනවා නම් පුළුවන් ඕනම කෙනෙකුට පාලි භාෂාව හදාරන්න. බොහොම සුළු මඟ පෙන්වීමක් විතරයි අවශ්‍ය වෙන්නේ. මේ මාර්ග උපදේශනීය සුළු වශයෙන් ලබාගෙන පාලි භාෂාව හදාරලා බෞද්ධ දර්ශනීය පෙළ මූලික පෙළම හදාරනවා නම් ඒ අය නුමකට යන්නේ යනවා අඩුයි. විශේෂයෙන් අපි මෙහිදී අර බුද්ධ වංශ පාලි කියන සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති ග්‍රන්ථ 15න් 14 වෙනි ග්‍රන්ථය වන බුද්ධ වංශ පාළියේ සඳහන් වෙන විවරණ කතා කතා කරනකොට උනත් අපි මේ විවරණ කතා උනත් අධ්‍යයනය කරන්න ඕනේ පසු කාලීනව තියෙන විස්තර වලින් නෙමෙයි. මේ විවරණ කතා ඕන නම් තව ওই තූප වංශය වගේ පොත්වලක් තියෙනවා. පැරණි සිංහල ගද්‍ය සාහිත්‍යයේ තියෙන ওই විවරණ විස්තර. ඒ වුණාට ඊට වඩා බොහොම හොඳයි පෙළ පොතම කියවලා තේරුම් ගන්නවා නම් වගේම තවත් විවිධ භාෂාවලින් මේවා පිළිබඳ විස්තර පරිවර්තන තියෙනවා. ඊටත් වඩා හොඳයි අපි පෙළ පොතම බුද්ධ වංශ පාළි බුද්ධ වංශට්ට කතාවම කියවලා තේරුම් ගන්න මහන්සි ගන්නවා නම් ඒකෙන් අපේ දැනුම වඩාත් නිවැරදි වෙනවා ඒ වගේම වඩා හොඳයි. ඉතින් අද අපේ මාතෘකාව විශේෂ වශයෙන් අර මා මුලින් විස්තර සඳහන් කළා වගේම පුස්ස කියන බුදුරජාණන් වහන්සේට පසුව පහළ වෙච්ච විපස්සී කියන බුදුරජාණන් වහන්සේගේ කාලයේදී තමයි අතුල කියන නාගරාජයෙක් වෙලා ගෞතම බෝසතාණන් වහන්සේ විවරණ ලබන්නේ. මේ කාලය පිළිබඳව සඳහන් කරලා තියෙනවා 91 කල්පයකට පෙර කියලා. 91 කල්පයකට පෙර තමයි විපස්සී බුදුරජාණන් වහන්සේ බුදුබව ලබලා වැඩ ඉඳලා තියෙන්නේ. එතකොට මේ 91 කල්පයක් කියන්නේ සාමාන්‍ය නෙමෙයි කල්ප කියන වචනේ පින්න තුනේ අපිට හිතා ගන්න බලන් අමාරුයි. දීර්ඝ කාලයක් අසංඛ්‍ය කල්පයක් කිව්වොත් එහෙම ඊට වඩා හිතා ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් ඒ කල්ප කියන වචනේ විග්‍රහ කරනකොට උපමාවකින්වත් දැක්වීම අමාරුයි කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඒ කාලය කොච්චර දිගද කියලා ඇහුවත් කියන්න අමාරුයි. ඒ තරම් දීර්ඝ කාලයක්. ඒ දීර්ඝ කාලයක සාමාන්‍ය සරල උපමාවකින් එහෙම කියනවනම් ගව්වක් උස, ගව්වක් පළල, ගව්වක් ගැඹුර නැත්තම් ඇතුළ තියෙනවා. යම්කිසි පෙට්ටියක් වගේ එකක් හදලා ඒකට අබ වගේ තනහාල් වගේ පුංචි ඇට වර්ග ධාන්‍ය වර්ග දාලා ඒ වර්ග වලින් පිරෙන්න සම්පූර්ණ පිරෝල යුරෙලා ඒ ධාන්‍ය පෙට්ටිය නැත්තම් ඒ ගබඩා විශාල එකක් ගව්වක් උසයි ගව්වක් පල්ලයි ගෞරක් ගව්වක් ඒකේ ගැඹුරක් තියෙනවා. මේකට පුංචි හීනි ධාන්‍ය වර්ග දාලා තනහාල් කියමු. දාලා පිරෙනකම් කොච්චර ඇට ගොඩක් මේකේ ඇද්ද. ඒව හැබැයි අවුරුදු 100කට සැරයක් එක ඇටයක් අරන් දානවා. එහෙම අරන් දාලා කවදා හරි අවුරුදු 100කට එක ඇටයයි ඔහොම දහස් ගණක් විශාල කොච්චර ප්‍රමාණයක් තියෙනවද දන්නේ නැහැ. ඒ ටික ඔක්කොම අරන් ඉවර වෙනවා යම්කිසි දවසක. යම්කිසි කාලයක. දැන් අවසාන අබ ඇටයත් අරන් දැම්ම. එතනින් පස්සේ දැන් කාලය ඇහුවොත් එහෙම කල්පයක් ආපෝ තවත් කල්ප ඉවරලා නෑ අර අබ ටික ඉවරලා තියෙනවා කොච්චර දීර්ඝ කාලයක් ඒ තරම් දීර්ඝ කාලයක් ඒ වගේ කල්ප 91ක් වුවොත් තවත් කොච්චර කාලයක්ද සාරාංශක කල්ප ලක්ෂයක් බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම පිරුවයි කියලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව මේ විවරණ කතාවත් එක්ක සම්බන්ධව තියෙනවා ආන් ඒ බෝසතාණන් වහන්සේ දීර්ඝ කාලයක් කල්ප 90කට ඉස්සෙල්ලා විපස්සී කියන බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව පිළිබඳව විස්තර කරනකොට ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ කල්ප 90කට ඉස්සෙල්ලා බන්දුමති කියන නගරේ තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඒ බන්දුමති කියන නගරය බොහොම දියුණු සෞභාග්‍යමත් නගරයක්. ඒ වගේම ඒ කාලේ මිනිසුන්ගේ ආවිසත් ඉතා දීර්ඝ කල්ප 84000ක් ආයුෂ අවුරුදු 84000ක් විතර අවුරුදු 84000ක් කියන්නේ විශාල කාලයක් ඒ වගේම 80000ක් වගේ දීර්ඝ කාලයක් මිනිසුන්ගේ ආයුෂක් ඊටත් වැඩි දීර්ඝ කාලයක් ඒ කාලේ මිනිසුන් ජීවත් වෙලා තිනවා මේවා පිළිබඳව සමහර වෙලාවට කෙනෙකුට අහන්න පුළුවන් මිනිසුන්ට එච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා මිනිසුන්ගේ ආයු කාලය පිළිබඳව දැනුම අපිට බොහොම අඩුයි කාලය පිළිබඳව කොච්චර දීර්ඝ කාලයක් මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්ද කෙටි කාලයකින් මේ අවුරුදු 50 60කින් මිනිස්සු මැරෙන්නේ මොකද අද කාලේ හැටියට අවුරුදු 100කටත් අඩු තත්ත්වෙට පිරිහිලා තියෙන්නේ මොකද කියන එක මේ විෂය කොහොම ලෝක විෂය සත්ත්ව විෂය චිත්ත විෂය කර්ම විෂය මේවා පින්නතුණි හරි අමාරුයි ප්‍රත්‍යඥ කෙනෙකුට තේරුම් ගන්න. මේවා පිළිබඳව රහතන් වහන්සේලා පවා තේරුම් ගන්න ගිහිල්ලා අමාරුයි. ඒ තරම් ලෝකේ කොච්චර දිගද පළද පටන් ගත්තේ කවද්ද කොච්චර කාලයක් මේ ලෝකේ පැවැත්ම තිබුණද? ඒ වගේම මේ ලෝකේ ඉන්න සත්වෝ කොච්චරද කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? ඔවුන්ගේ ප්‍රමාණයන් ගණන් කරන්න පුළුවන්ද? ඒවා හරි අමාරුයි විෂය නැත්තම් මිනිසුන්ගේ චින්තන ශක්තිය ඉක්මලා යනවා. ඒ තරම් ඉතා දීර්ඝ කාලයක් ඒවා මිනිසුන් ජීවත් වෙනකල් තියෙනවා. අඩු ආයු ශක්තිය තියෙනකල් තියෙනවා. ඒ වගේම සත්වයෝ විශාල වශයෙන් ඉන්න සත්ව ප්‍රමාණීය වශයෙන් ඉතා විශාලයි. ඒ වගේම කර්ම ශක්තිය චිත්ත විෂය බොහොම පුළුල්. ඉතින් අනිත් වගේ අචින්තනීය ධර්මතාවලට අයිති එකක් තමයි මිනිසුන් සත්වෙන්ගේ ජීවත් වෙන කාලය කියලා රෝ මේ ඇහුවම ඒවට කෙලින් ඍජුව ප්‍රත්‍යඥ කෙනෙකුට උත්තර දෙන්න බෑ. ඒ තරමට ඒ විෂය අතිකා අතික්‍රාන්තයි. මේ බන්දුමති නගරයේ විපස්සී කියන බෝසතාණන් වහන්සේ උපත ලැබලා තියෙන්නේ බන්දුමති කියනම රජතුමාට දාව ඒ කුමාරයා උපදිනට පෙර තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා බන්දුමති කියන කුමාරිකාව නැත්තම් දේවියගේ කුසේ පිළිසඳගෙන තියෙන්නේ. ඒ පිළිසඳගෙන අවුරුදු 80000ක් අවුරුදු 80000ක් පෝසතාණන් වහන්සේ ගෘහ ජීවිතය ගත කළා තියෙනවා. බන්දමති නුවර. පියතුමාගේ රැකවරණය ආරක්ෂාව පසුබිම ඇතුව ගිහි ගෙදරම අවුරුදු 80000ක් ජීවත් වුණා කියලා විවරණ කතා පිළිබඳව විස්තර කොට බුද්ධ වංශ පාළියේ පැහැදිලි කරලා තියෙනවා. ඒ දීර්ඝ කාලයක් උන්වහන්සේ ඒ ගිහි ගෙදර ජීවත් වුණා විතරක් නෙමෙයි විශාල පිරිසක් විපස්සී කියන මේ කුමාරයාට බෝසතාණන් වහන්සේට විශාල පිරිසක් මිත්‍රයෝ ඉඳලා තියෙනවා. යාළුවෝ වශයෙන් ඒ විශාල පිරිසත් එක්ක බොහොම සන්තෝෂයෙන් ගෘහ ජීවිතය දීර්ඝ කාලයක් ගත කරලා තියෙනවා. ඒ ගත කරනකොට උන්වහන්සේ නන්ද සුනන්ද සිරිමා කියලා ප්‍රාසාද තුනක් උන්වහන්සේට තිබුණලු. ඒ බෝසතාණන් වහන්සේට ඉපස්සී බෝසතාණන් වහන්සේට නන්ද කියලා ප්‍රාසාදයක්, සුනන්ද කියලා ප්‍රාසාදයක්, සිරිමා කියලා ප්‍රාසාදයක් මේ වගේ ප්‍රාසාද තුනකුත් තිබුණු බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම සුදස්සන කියලා අගබිසෝ කෙනෙකුත් ඉඳලා තියෙනවා. බොහොම සන්තෝෂයෙන් ඒ වගේම බොහොම සෞභාග්‍යමත් ජීවිතයක් විපස්සී බෝසතාණන් වහන්සේ ගත කළා කියලා. මේ විපස්සී බෝසතාණන් වහන්සේගේ චරිත කතාව කියනකොට ගෘහ ජීවිතය ගැන විස්තර දක්වනකොට තියෙනවා පුංචි කාලේ ඉඳලා උපදිනකොට මේ පුංචි කුමාරයාත් හරිම ලස්සනයි. ඒ වගේම ඉතාම දර්ශනීයයිලු. ඒ විතරක් නෙමෙයි මේ කුමාරයා දැක්කම ඕන කෙනෙක් වශී වෙනවා. ආ විශේෂ දර්ශනයක් ඒ කුමාරයාගේ ශරීරයේ චවි වර්ණයේම තිබිලා තියෙනවා. බොහොම ශක්ති සම්පන්න, දේහධාරී, ඒ වගේම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සම්පූර්ණ පරිපූර්ණ, ඒ වගේම බොහොම දර්ශනීය කුමාරයෙක්. ඒ වගේම විශාල පිරිසක් සමග නන්ද සුනන්ද සිරිමා ආදී ප්‍රාසාදවල බොහොම සන්තෝෂයෙන් ගෘහ ජීවිතයේ ගත කළේ සුදස්සනා කියන දේවියත් සමග. ඊටාම සන්තෝෂයෙන් මේ බෝසතාණන් වහන්සේ ගෘහ ජීවිතයේ දීර්ඝ කාලයක් ගත කරනකොට අවුරුදු 80000ක් වගේ දීර්ඝ කාලයක් දරුවෙක් ලැබෙනවා සමවන්ත කන්ද කියලා. මේ දරුවා ලැබුණු දවසේ තමයි සසර කලකිරිලා විපස්සී බෝසතාණන් වහන්සේ ගෘහ ජීවිතය අතහැරලා අභිනිෂ්ක්‍රමණය කරන්නේ. ඒ සමගම විස්තර කරලා තියෙනවා පෙර නිමිතිත් දැක්කයි කියලා ඒ සසර කලකිරීමට ඒ කාරණියක් හේතු වුණා කියලා. වයස කෙනෙක්, ලෙඩෙක්, මහල්ලෙක් දැකීම නිසා මේ ජීවිතයේ தත්ත්වය අපි මෙච්චර සැපවත් ජීවිතයක් ඒ වගේම බොහොම සන්තෝෂයෙන් ජීවත් වුණත් මරණය කියන එක කවදා හරි එනවා. ජරාව වයසට යන එක වළක්වන්න බෑ. ලෙඩ වෙනවා කියන එකත් වළක්වන්න බෑ. කවදා හරි අසනීප වුණාම ලෙඩ වුණාම මේ ශක්තිය නෑ, ශරීර ශක්තිය නෑ, දුර්වල වෙනවා. රජ වුණත් ලෙඩ වුණාට පස්සේ ඒ දුර්වලතාවයටපත් වුණාම අර රජකමට රාජ්‍ය බලයෙන් ඒ ලෙඩ නැති කරන්න බෑ. වයසට යන එක හමුදා බලයෙන් නතර කරන්න බෑ. නැත්තම් ඇත්තස්ත්‍රිය පාබල සේනාවන් යොදලා මරණය වළක්වන්න ආරක්ෂක බලකොටු හදාගෙන එහෙම නැත්තම් සැඟවිලා ආහති හරි මූදි හරි ගුහාවක හරි කුයි හරි ගිහිලා හැංගිලා ඉල්වත් මරණයෙන් බේරෙන්න බෑ. ඒ වගේම කිසිම පුජ්‍යලියෙකුට සදාකාලික වෙන්නත් බෑ. වයසට යන එක, ළිඩ වෙන එක, මරණයටපත් වෙන එකෙන් වළකින්න විහිද් જાතියවක්වත් ඖෂධයක්වත් යంత్ర මන්ත්‍ර ක්‍රමයක්වත් හොයාගන්න බෑ. සෑම කෙනෙක්ම ලෝකේ ඉපදුනා නම් දීර්ඝ කාලයක් හරි ජීවත් වෙලා ඉඳලා මෙරිලා යනවා. ඒ වගේම සෑම සතෙක්ම උපදුනා කාලයක් ජීවත් වෙලා මෙරිලා යනවා. ඉතින් මේ ධර්මතාව, මේ අනිත්‍යතාව, මේ ස්වභාවය සියලු සතුන්ට අයිති. මේ කාරණයට දෙන්න තියෙන එකම උත්තරය තමයි මේකෙන් වලකින ක්‍රමයක් උපදින්නේ නැති ක්‍රමයක් තියෙනවද වයසට යන්නේ නැති ක්‍රමයක් තියෙනවද ලෙඩ වෙන්නේ නැති ක්‍රමයක් තියෙනවද මරණයටපත් වෙන්නේ නැති ක්‍රමයක් තියෙනවද කියන මේ தත්වය යථාර්ථව හරියටම තේරුම් අරගෙන ඒ ක්‍රමය අනුගමනය කරලා කොහොම හරි උපදින්නේ නැති වෙන්න එහෙම නැත්නම් උපදුනත් වයසට යන්නේ නැති වෙන්න වයසට යනවා යන එක වළක්වන්න උපදින එක වළක්වන්න ක්‍රමයක් තියෙනවද කියලා හොයන්න දර්ශනයක් විශේෂ දැනුමක් විශේෂ විදර්ශනාවක් අවශ්‍යයි. ආන්නේ ඒ ඥාණය අර සතර පෙර නිමිති දැකීමෙන් විපස්සී බෝසතාණන් වහන්සේට ඇති වෙන ඒ නිසා මේ සියලු සම්පත් අතහැරලා දාලා පැවිදි වෙන්න ඕනේ කියලා මේ කුමාරයා කල්පනා කරලා අර විශාල පිරිසත් එක්ක විශාල යාළු හිතවත් මිත්‍ර පිරිසත් එක්ක මෙතුමා ආජානීය අස්ව රතේම සියලු රජමාලිගාව අතහැරලා දාලා සියලු සම්පත් අතහැරලා දාලා අබිනිෂ්ක්‍රමණය කරනවා. ඒ අබිනිෂ්ක්‍රමණය කරලා විපස්සී බෝසතාණන් වහන්සේ මාස 8ක් වගේ කාලයක් තමයි දුෂ්කර ක්‍රියාවක් නැත්නම් වීරියක් දරන්නේ ගෞතම බෝසතාණන් වහන්සේ නම් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරපු බව සඳහන් වෙනවා. නමුත් විපස්සී බෝසතාණන් වහන්සේගේ චරිත කතාවේ සඳහන් වෙන්නේ මාස 8ක් වගේ කෙටි කාලයක් තුලදී තමයි මේ වීරිය වඩලා ධර්මය අවබෝධ කරගන්නේ බුදු බව ලබන්නේ. ඒ සඳහා විස්තර පැහැදිලි කරන බුද්ධ වංශ කතාවේ තියෙනවා විපස්සී බෝසතාණන් වහන්සේ මාස 8ක් දුෂ්කර ක්‍රියා කරලා නැත්නම් වීරිය වඩලා ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උත්සාහවත් වෙන අවස්ථාවේදී අන්තිම කාලේ එතුමාට සුදස්සන කියන සිටු දේවියක් කිරිපිඩිය පූජා කළ බව. ඒ කිරිපිඩු පූජාව සුජාතාවගේ කිරිපිඩු පූජාව වගේම විපස්සී බෝසතාණන් වහන්සේටත් සුදස්සන කියන සිටු දේවියගේ කිරිපිඩි පූජාව ලැබෙනවා. ඒවත් විපස්සී බෝසතාණන් වහන්සේ වළඳලා නේරංජලා ගඟෙන්ම එතර වෙලා විපස්සී බෝසතාණන් වහන්සේ බුද්ධ ගයාවේ ජයශ්‍රී මා බෝධි මොලේ පිහිටි ස්ථානයට වැඩම කරනවා හැබැයි එතන ඒ කාලයේ තිබුණේ පළොල් වෘක්ෂයක්. ඒ පළොල් වෘක්ෂය තමයි බෝධීන් වහන්සේ බවට පත් වෙන්නේ. ඒ පළොල් වෘක්ෂය බෝධි වෘක්ෂය වශයෙන් සම්මත කරගෙන එතන තමයි විපස්සී බෝසතාණන් වහන්සේ වජ්‍රාසනෙහි වාඩි වෙන්නේ. ඒ වාඩි වෙන වෙලාවේදී විපස්සී බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මම මේ ස්ථානයේ වාඩි වෙලා බුදු බව ලබලා මිසක් නැවතනම් නැගිටින්නේ නෑ සම්බුද්ධ ඥානය පහළ කරගෙන මිසක් නැගිටින්නේ නෑ කියන දැඩි චතුරංග සමන්නාගත වීරයෙන් යුක්තව තමයි ඒ අදිෂ්ඨානයේ ඇතුව එතන වාඩි වෙන්නේ. ඒ මොකද බෝසතාණන් වහන්සේලා දීර්ඝ කාලයක් පාරමී ධර්ම සම්පූර්ණ කළා. අවසාන අවස්ථාවේදී ඊටාම දැඩි අදිස්ථානයකින් යුක්තව දැඩි වීරියකින් යුක්තව බුද්ධ බුද්ධ ඥානය සම්බුද්ධ ඥානය ලබා ගැනීම සඳහා ඒ වගේ පර්යංකේ වාඩි වෙනකොට ඒ වජ්‍රාශ්‍රයේ වාඩි වෙන්නේ අවසාන වශයෙන් උන්වහන්සේලාගේ බෝධිචර්යාව අවසන් වීමක්. බෝධිචර්යාව නැත්නම් බුදු බව ප්‍රාර්ථනා කරමින් සොයාගෙන ආපු මේ මාර්ගයේ අවසාන කාලයට අවස්ථාවට පැමිණීමක්. ඒ අවස්ථාවේදී උන්වහන්සේ එදා වෙතප්පුර 15ක් පොය දවසේ ඊටාම දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව ඒ වගේම දැඩි වීරියෙන් යුක්තව ධර්මයේ පිළිබඳව මෙනෙහි කරමින් ධ්‍යාන ලබාගෙන ඒ ධ්‍යාන වගේම අවසාන වශයෙන් සියලු කෙලෙසුන් නැති කරලා බුද්ධ ඥාණය සම්මා සම්බුද්ධ ත්‍ත්වයටපත් වෙනවා. උනාන්තයේට పూర్වේ නිවාසානුස්සති ඥාණය, ආසවක්කේ ඥාණය, ඒ වගේ ඉදිවිදක් ඥාණය, චුතූපපාතක් ඥාණය, දිබ්බසෝත දිබ්බචක්කු මේ ආදී සියලුම ඥාණයන් ලබාගෙන දුක්ඛ සමුද නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන පසුදා උදෑසන වෙනකොට උන්වහන්සේ බුද්ධත්වයේ ලබාගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ උද පසුදා උදෑසනම දේශනා කරනවා උදාන වාක්‍යයක්. ඒ උදාන වාක්‍යයත් සඳහන් වෙලා තියෙන අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනක් පුනක් මේ විදිහටම ගෞතම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ උදාන වාක්‍යයමයි. ඒ උදාන වාක්‍ය ප්‍රකාශ කළ බොහෝම සන්තෝෂයෙන් උන්වහන්සේ එදා පළල් බෝධීන් වහන්සේ ළඟ නැත්නම් පළල් බෝධි වෘක්ෂයන් යට සතියක්ම වැඩ ඉඳලා ඒ වගේම ඊට පස්සේ සත් සතියෙම ගත කරලා තමයි උන්වහන්සේ පසුව ධර්ම දේශනාව සඳහා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව සඳහා වැඩම කරන්නේ. ඒ පළල් වෘක්ෂ මූලයේදී සම්බුද්ධත්වයට පත්වෙච්ච තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව විස්තර කතා කරනකොට බෝධි බුද්ධ වංශ පාළියේ විස්තර කරලා තියෙනවා මෙන්න මේ විදිහට නගරං බන්දුමති නාම බන්දු නාම කත්තියෝ මාතා බන්දුමති නාම විපච්චිස්ස මහේසිනු බන්දුමති කියන නගරේම පහළ වෙච්චි බන්දුමති බන්දුමා කියන ශාත්‍රීය රජතුමාටත් බන්දුමති කියන දේවියටත් පුත්‍රව උපන් විපස්සී කියන බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ ඊට පසුව පාටලි එහෙම නැත්නම් පළොල් කියන බෝධීන් වහන්සේ මූලේ බෝධි ධෘමේදී බෝධි මූලයේදී වෙසක් පුර 15ක් පෝ දවසකදී බුදු බව සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත්තා කියලා බුද්ධ වංශ පාළියේ සඳහන් කරලා තිනවා විශාල විස්තරයක් එහි ඒ ගාථා වලින් තියෙනවා ඒ විස්තරය තවත් පැහැදිලි කරලා තියෙනවා බුද්ධ වංශ අට කතාවේ. එහි සඳහන් කරලා තියෙනවා විපස්සී බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනා ආදී ධර්ම දේශනා කරමින් දීර්ඝ කාලයක් 80000ක් උන්වහන්සේ වැඩ හිටියා කියලා අවුරුදු දීර්ඝ කාලයක් ධර්ම දේශනා කරමින් ඒ වගේම උන්වහන්සේ විසින් දේශනා කරනකොට ගෞතම බුදුරජාණන් වහන්සේ වගේ විනය ශික්ෂාපද හිම පනවල නැහැ උන්වහන්සේ විශේෂයෙන් ප්‍රාතිමෝක්ෂ දේශනාව තමයි කරන්නේ. කන්ති පරමං තපෝති තික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. නයි පබ්බජිතෝ පරූපගාති සමනෝ හෝති හෝති පරං විහෙත යන්තෝ අනුපවාදෝ අනුපගාතෝ පාතිමුක්ඛේච සංවරෝ. මත්තඤ්ඤුතාත බත්තත්මින් පන්තංච තයනාසනං අදිචිත්තේච ආයෝවෝ ඒතං බුද්ධාන සාසනං. මේ විදිහට සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන සාසනං කියලා ඕවාද ප්‍රාතිමෝක්ෂයේ පමණයි පණවන්නේ දේශනා කරන්නේ. උන්වහන්සේලේ විශේෂයෙන් විපස්සී බුදුරජාණන් වහන්සේ වගේ දීර්ඝ කාලයක් ආයුෂ තියෙන දීර්ඝ කාලයක් බුද්ධ කෘත්‍ය ධර්ම දේශනා ක්‍රමින් දෙවියන්ට මිනිසුන්ට සත්වයින්ට අනුශාසනා කරමින් දීර්ඝ කාලයක් සත්තා දේව මනුස්සානම් ශාස්ත්‍රවරයෙක් වශයෙන් දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්න දීර්ඝ කාලයක් තෙනසා විනය ශික්ෂා පනවල නැහැ. ඒ ශාසනයත් බුදුරජාණන් වහන්සේගෙන් පසු අන්තර්ධාන වෙනවා. නමුත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය එහෙම නෙමෙයි බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණත් තව දීර්ඝ කාලයක් අදත් බුද්ධ ශාසනය පවතිනවා. ඒ හේතුව උන්වහන්සේ විනය ශික්ෂාපද පනවල තිනවා ගෞතම බුදුරජාණන් වහන්සේ. නමුත් විපස්සී බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂයේ පෙන්වීමෙන් පමණක් ඒ වගේම ධර්ම අනුශාසනා කරනවා පමණයි ඒ දෙවි මිනිතුම් ධර්ම අවබෝධය කරනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල විලීන් ලබනවා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ වැඩ හිටියා උන්වහන්සේටත් සැරියුත් මුගලන් වගේ අග්‍ර ශ්‍රාවක දෙනමක්. ඒ වගේම අග්‍ර ශ්‍රාවිකා දෙනමක් වැඩ හිටියා. ඒ වගේම ආනන්ද හාමුදුරුවෝ වගේ උපස්ථායක වික්ෂුණාන්තේ නමකුත් හිටියා. ඒවා පිළිබඳව බුද්ධ වංශ පාළියේ සඳහන් වෙලා තියෙනවා. කණ්ඩෝච තිස්ස නාමෝච අහේතුන් අග්ග ශාවකා ඛණ්ඩ තිස්ස කියන නම් වලින් අග්‍ර ශ්‍රාවක දෙනමක් හිටියා. සරියුත් මුගලන් වගේ. උන්වහන්සේලා මහා ප්‍රඥ විද්ධි ප්‍රතිහාර්ය පාන මුගලන් හාමුදුරුව වගේ තිස්ස කියන අග්‍ර ශ්‍රාවක හාමුදුරුවෝ. ඒ වගේ සරියුත් හාමුදුරුවගේ මහා ප්‍රඥ ඛණ්ඩ කියන මහරහතන් වහන්සේ අග්‍ර ශ්‍රාවක දෙනමකුත් වැඩ හිටියා. ඒ වගේම තවත් උන්වහන්සේට විශේෂයෙන් උපස්ථායක ආනන්ද හාමුදුරු ගෞතම බුදුහාමුදුරන්ට වැඩ හිටිය වගේ අස්සක කියලා වික්ෂුන් වහන්සේ නමක් අස්සකෝ නාම උපට්ඨාකෝ විපත්තිස්ස මහේසිනෝ අස්සක නම් උපස්ථායක වික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා විපස්සී බුදුරජාණන් වහන්සේට ඒ අස්සක කියන උපස්ථායක වික්ෂුන් වහන්සේ තමයි විපස්සී කියන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ ආනන්ද හාමුදුරුව වගේ දීර්ඝ කාලයක් බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ නම් අවුරුදු 45යි නමුත් විපස්සී බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් අවුරුදු 80000ක් වගේ දීර්ඝ කාලයක් උපස්ථාන කරන්න අශෝක කියන ඒ උප ဋ ායක වික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියයි කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අග්‍ර ශ්‍රාවිකාදෙන මුකුත් වෙන්නලා ඉඳලා තියෙනවා. චන්දාච ඡන්ද මිත්තාච අහේසුම් අග්ගසාවිකා චන්දා කියලා ඡන්ද මිත්තා කියලා අග්‍ර ශ්‍රාවිකා දෙනමක් අහේසුම් වැඩ සිටියහ කාටද විපස්සී කියන බුදුරජාණන් වහන්සේට චන්දා ඡන්ද මිත්තා කියලා අග්‍ර ශ්‍රාවිකා දෙනමක් වැඩ හිටියා කේමා උප්පලවන්නා වගේ කේමා උප්පලවන්නා ගෞතම බුදුරජාණන් වහන්සේගේ වික්ෂුණී ශාසනයේ අග්‍ර ශ්‍රාවිකා දෙනමක් ඒ වගේ චන්දා ඡන්ද මිත්තා කියලා දෙනමක් වැඩ හිටපු බව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් දෙවි මිනිසුන්ට ධර්ම දේශනා කරමින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වණක් පිරිසකට ධර්ම අවබෝධය කිරීමට ධර්ම දේශනා කළා දස දහස් ගණන් රහතන් වහන්සේලා බිහි වුණා. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බිහි වුණා. ඒ පිළිබඳව බුද්ධ වංශ පාළියේ විස්තර කරලා තියෙනවා. විශේෂයෙන්ම විපස්සී බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ ඒ වගේම කුඩා කාලයේදී තරුණ කාලයේදී හිටපු යාළුවන් දසදහස් 84000ක් පැවිදි වෙලා රහතන් වහන්සේලා බවට පත් වුණා කියලා. ඒ වගේම පුරোহিত බ්‍රාහ්මණයා සම්බන්ධව ඒ ආශ්‍රයේ හිටු විශාල පිරිසක් පැවිදි වෙලා මැති ඇමතිවරුන්ගේ දරුවන් විශාල පිරිසක් දස දහස් ගණනක් පැවිදි වෙලා මාර්ගඵලාභෝධයෙන් රහත් වුණා කියලා. ඒ වගේම රාජරාජ මහා මාත්‍යාදීන්ගේ කුමාරවරු දස දහස් ගණන්. ඒ වගේම සිටු කුමාරෝ ගෘහපතියන්. ඒ වගේම විශාල වශයෙන් සාමාන්‍ය ජනතාව බුදු විපස්සී බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යත් මාර්ග ඵල පිළිවෙලින් ධර්ම අවබෝධය කරන ලද බව බුද්ධ වංශ පාළි පොතේ බුද්ධ වංශ පාළි අට කතා පොතේ විස්තර සඳහන් කරලා තියෙනවා. මේවා පිළිබඳව පින්නතුනේ අපි පොතපත කියවලා තේරුම් ගන්නකත්තම අපට ලැබෙන ප්‍රයෝජනීය තමයි ශ්‍රද්ධාව දියුණු වෙනවා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වන අපේ බුදුරජාණන් වහන්සේ විවරණ ගන්න මේ බුදුරජාණන් වහන්සේගෙන් අතුල කියන නාගරාජයා වෙලා අතුල කියන නාගරාජයා බොහොම බලවත් ශක්ති සම්පන්න නාගරාජ. මෙයා බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබිලා විශාල පිරිසක් සමග විශාල මණ්ඩපයක් රත්තරණින් රුවණින් මෙලික් වලින් අලංකාර කළ මණ්ඩපයක් හදලා දවස් 7ක් විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා පවත්වලා තියෙනවා. ඒ වගේම මණික් වලින්ම පුටුවක් හදලා තියෙනවා. රන් රිදී මුතු මණික් වලින් අලංකාර කරලා තියෙනවා. එම අලංකාර කළා ඒ මහාර්ග පුටුවත් බුදුරජාණන් වහන්සේටම පූජා කළා. දවස් 7ක් දන් දීලා තියෙනවා. විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලාට දවස් 7ක් දන් දීලා තියෙනවා. ඒ දානමේ පින්කමෙන් පසුව අර මහා මෙනි පුටුව පූජා කිරීමෙන් පසුව විපස්සී බුදුරජාණන් වහන්සේ විවරණ දීලා තියෙනවා අතුල කියන නාගරාජයාට මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි දීර්ඝ කාලයක් පාරමී ධර්ම පුරන දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් විවරණ ලබාගෙන එන මේ බෝසතාණන් වහන්සේ අතුල නාගරාජය අනාගතයේදී බුදුබ කෙනෙක් බවට පත් වෙනවා ගෞතම සම්මා සම්බුද්ධ නමින්. ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදින්නේ උන්වහන්සේගේ පියා බවට සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේගේ පියා බවට පත් වෙන සුද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරයාණන්ගේ මව බවට පත් වෙන මහා මායා දේවිය ත්‍රිමුල්ලත්වර දී තමයි එතුමාණන් වහන්සේගේ උපත සිදු වෙන්නේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය මේ විදිහට දීර්ඝ විස්තරයක් බුද්ධ චරිතයේ අනාගතයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය පිළිබඳව ඒ වගේම බුදු බව ලබන බුද්ධ ගයාවේ ජයශ්‍රී මාබෝධීන් වහන්සේ පිළිබඳව ඒ වගේම අග්‍ර ශ්‍රාවක සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා පිළිබඳව කේමා උප්පලවන්නා මහරහතන් මහරහත් මෙහෙණින් වහන්සේලා පිළිබඳව ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳව විස්තර විපස්සී බුදුජානන් වහන්සේ පැහැදිලි කරමින් විවරණ දී වදාරනවා ඒ විවරණය 19 වෙනි විවරණය වශයෙන් පොත්පත්වල සඳහන් වෙනවා බුද්ධ වංශ පාලි පොත කියෙව්වොත් එහි අටුවාවත් සමග කියෙව්වොත් අපට බොහොම හොඳට පැහැදිලි විවරණය කතාව තේරුම් ගන්න පුළුවන්. මේනුත් පේන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ දීර්ඝ කාලයක් සාරාංශ කල්ප ලක්ෂයක් සුවවිසි බුදුරජාණන් වහන්සේගෙන් අටිවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලැබමින් දාන පාරමිතා දාන උපපාරමිතා දාන පරමර්ථ පාරමිතා ආදී දස පාරමිතාවන් සමතින්සක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරපලා ආශ්චර්ය පුජ්‍යලයක් වශයෙන් මේ මනුෂ්‍ය ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උතුමාණන් වහන්සේ කෙනෙක් බවයි. ඉතින් ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිත කතාවේ 19 වෙනි විවරණ කතාව විපස්සී බුදුරජාණන් වහන්සේ පිළිබඳව තොරතුරු විස්තරයි මා සංක්ෂිප්ත වශයෙන් පැහැදිලි කළේ මේ තොරතුරු කතාව අපි අහනකොට අප තුළ ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ඇති කරගෙන අපි බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව දාන සීල භාවනාදී පින්කම් සිද්ධ කරමින් කවදා හෝ බුදු බවකින් පතේ බුදු බවකින් මහරහත් භාවයකින් නිවන් අවබෝධ කර ගැනීමට ශක්තිවන්තයන් බවට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා තබමු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 ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයාණන් වහන්සේ රත්නපුර මුද්දුව සිරිසුමන මහපිරිවෙන් විහාරාධිපති මහාචාර්ය අතිපූජ්‍ය කොණ්ඩස්තැන්නේ ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. මහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය දුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු Remember?